අර බෑකෝ කිනා දහයක් හොඳට වෙනවා. ආයෙත් අපිට දීලා කාටවත් විදියට අවස්ථාන පූර්ව ඊළඟ ප්‍රශ්න ප්‍රකාශන සිවිලමන්න තාමර තේමන ධර්ම සාකච්ඡාවන් ඉදිරිපත් කරන්න ඉගෙන ඒ කවුද කියන්නේ මට කියන්න දුන්න ප්‍රශ්නයක් ආවොත් අහලා ගන්න ඕන කියලා. දරගත් ස්වාමීන් වහන්සේ මා එක් උදාහරණක ආනාපානයේ භාවනාවේ ඉදිසියා. ඒ යාවකින් මගේ කය තසහැදුවි කය ඇති බවක් නැහැනි කියලා. ආලෝකය වන ඉදිරි අතර ඊටාම පිහිටම දැහැල්ල අවස්ථාවකට පත් වුණා. මාගේ හුස්ම රැල්ල ඉසර ඉහළින් ලකුණු පසින් හරස් අතර එහා මෙහා යන බව වුණා දැනුණා. හරි සරයෙන් හඬ ඇසුණා. පාරේ වාහන යන හඬ ඇසුණා. ඒත් මම හරිම සැහැල්ලුවෙන් එසේ සිටියදීම මට විශේෂ හිතුණා. පෙර උතුමන්තර භාවනා යෝගීව සතියනම් සිටින්න ඇත්තේ මේ සැහැල්ලුව නිසා නේද කියලා. මේ ලෙසට ඕන කාලයක් ඉන්න පුළුවන් නේද කියලා මට හිතුණා. විනාඩි 5ක් තරම් කාලයක්වත් මේ අවස්ථාව තිබුණාද කියලා හිතා ගන්න බෑ. ඒක කාන්තාවක් පැමිණ දුරට තට්ටු කර කිරීම නිසා ධානයේ විදී දොරීමට සිදු වුණා. ඒ ටික වෙලාවක් යනතුරු මගේ ශරීරයේ පැහැදිලි වුණේ නැහැ. ඒ කාන්තාවගේ බාධා කිරීම මට අඩගාටුවක් ඇති වීමට හේතු වුණා ස්වාමීන් වහන්සේ. මට ගැටලු කිහිපයක් ඇද මගේ හුස්මට නිතර ඉහළින් පිහිටීම හා ඉන් ඉන් අනුතරමා කළ යුත්තේ කුමක්ද මාගේ හුස්ම රටට යන නොසිතූ අතර අපේ හේලේ බලා සිටීමේ හිසට ඉහළින් එය ඉහළ පහළ යන බව පමණක් දැනන්නේ මාගේ සමාජයේ බාධා වීම යහපත්ද ආරයට භාවනාවේදී සිටින විට කායගත සතිය පෙර පෙර සිදුවීම මතකයෙන් හැඟේ. මෙතෙක් එම අවස්ථාව මට යරි නොලැබුණේ. පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිනේ. ආනන්ද මාස්ටර් කියන උත්තර දෙන්න. මම ඇහුවනේද? ඉතින් මට මෙහාටත් දෙන්නේ නැහැ ආනන්දටත් දෙන්නේ. මම ඕක තමයි විස්තර කරේ. බැයි විස්තර කරේ ඒකයි මම කැමති ආනන්ද මහත්තයා මේක දිහා බලලා මොනවද දෙන විග්‍රහය කියලා බලන්න. දැන් ආම්ලෝ ක්‍රමයේ අය විභාගයේ මතන්නේ නැහැ. ඉතින් මේක උත්තරේ පාදේ මම බලාගෙන ඉන්නේ ඊළඟට කියන. නිදාගෙන හිටියේ. නිදාගෙන හිටියේ. ඒ බරණ ඊතාවක ලක්ෂණ වරකාමුනේ බහවිලියා ඒත් අපේ දැනීම දුවාන්සලාගේ ධර්ම දුර්විම නිසා ඒක ඒකට ඒක සම්බන්ධ කිරීමයි පහදා දීම තමයි අපිට තියෙන අමාරු නම් ප්‍රශ්නේ කරන්නේ. ඔව්. හැබැයි මම නම් අර කිතේ කියනවා නම් මේ දැන් ආනාපාන සති ඒකේ භාවනාවේ මමත් උපකරණවලදී මෙතන මේ හොබා විස්තර පොළොව උඩින් අරගෙන ගියාම මේක කියලා කියනවා මරණ වෙන්නේ පිළිලක් වගේ. මම කවදාකවත් මේ දේවල් කියන්නේ නැහැ. අර ඒක එළියට අහන ඇහුනොත් ඉතින් හරි විදියට සම්මාපාවේ හිටියනම් ඒ හඬවල් ඉක්ම කරන්න ඕනේ. හඬවල් ඕනේ මේ තමන්ගේ භාවනා කරලා. ඉතින් අර දොරට අටුවකට කවුද කියන්නේ ගාවන හරි ඕන ජී දොරට නැත්නම් දොර වහගෙන පිට. එයා එළියට යන්න අපිට දුර නෝ මොනවා ගැටෙන්න හොඳ නැහැ. මෙතන එපා මේකත් එක්ක ගේම් පියානම් ඉතින් එයා සතිමත් වෙන්නේ නැහැ මම කියන්නේ අමතර ඊවසර මෙයා කියන්නේ මේක ගැටලුවක් වුණාද ආම්ලු කිව්වාගේ අපිට ඕන එකක් කරන ගමන් නරකවත්ත දෙයක් තිබුණා මේක කියන හදිසියේ ගේමයක් ආවා නමුත් ඉතින් මේක එතන ඉවරයි ඒකේ නැතුව ඒකට කියනම් මේ ප්‍රශ්න ටික උස්මරල්ල ඉස්සර ඉඳන් පිළිදී මහයි අතට ගිහින් යුත්තේ මොකක්ද මම දන්නේ ඔය ඒ උත්තරයක් ඒ විදිහට වෙලා නැහැ මම දන්නේ ඒ කියන්නේ උත්තරය තරම් ප්‍රසිද්ධ අතර එස බලා සිටියෙමි ඉස්සෙල්ලෙමි මේ ඉහළ පහළ යන බවට මේ මාගේ සමාධියේ වාතා වීම දහපොන්ද දැන් ඒ එකිනා කියනවා සමාධියේ බාධා වුණා කියලා ඉතින් සමාධියේ බාධා වුණා කියලා හාමුදුරුවෝ යහම යහම කියලා කියනවා මේ ප්‍රශ්න දෙකක් මොනනම් ලැබෙයි ආන්න වෙන්නේ ප්‍රශ්න. මම දැන් භාවනාවේ ඉති සිංහලට සමා කායගත සති පෙර සියලුම මතකේ නැහැ. මෙතේ ක්‍රමංශය. ලැබෙන ප්‍රශ්න වලට පිළිවිදෙද මම අංගටි ප්‍රශ්න නැහැ. බොහොම ඇගිරෙට පිට ඇහුවොත් අහන්න පොඩි දෙයක්. මේ පරිශීලනය දෙන්න මම සාමාන්‍ය වදන් කරගෙන යනවා. එයා විස්තර කියනවා වැඩි මම මට නම් වෙන්නේ කම්ප්ලීට් අවශ්‍යයි කියලා මම මේක කතා කරන්නේ කෙලිම බේස්ලේ වාසයට ගාව යන්නේ මේ අනන්ත කරටේගේ ජීවිත කායයේ ඉඳලා තියෙනවා මේ වගේ දුකදරන මිනිස්සු ඉතිරි කරලා පළවෙනි වෙලාව මට ගහන්න කවුරුත් වීඩියෝ එක කරලා ෆයිට් කරනවා නමුත් මම නිවාන මහලේ උලින්න ඕනම කෙනෙකු ඕනම ප්‍රශ්නයකින් මේ ආයිවා සිය සියක් වරනවා ඉඳලා ගියේ කොට පිළිපාත. මේ අවුරුද්දේ අපිට සාධනා වුණත් කරන්නේ මේක භාවනා බව ඉහළ මට්ටමේ ඒ මට්ටම ගියේ කියන්නේ. අපි අද සිද්ධ කරන්නේ මේ කෙනාගේ මේ සුද්ධ අත්දැකීම. ඉතින් සාපන දෙකකට ධෛර්යයක් වෙන්නේ කියලා. එයාට කල්පනා කරන්න ඒක තමයි අමාරුම දේ. ඒ ආකාරයෙන් ඉගෙන ගන්න වෙනවා. ඒක අපි කියන්නේ බාහිර සාසනය. ඒ නිසා ඒ ගුරුමෙදී ඒ මේ මේකේ කියන්නේ කොහොම භාවනා කරන්නේ ප්‍රශ්නයක් ඇහුවා. අනිවාර්යයෙන් කියන්නේ පරිවර්තනය කරලා ඉස්සුවා. මේ ප්‍රශ්නේ අදාළ නැහැ. තවම ප්‍රශ්න පිළිගන්න මට බලයක් නැහැ. ඒකම කැමති නම් මම ප්‍රශ්න උත්තර දෙන්න. ආනගෙන කරන්නේ භාවනා කරනවා. බාහුවා වෙලා කොහොමද? ඉන්නකෝ කිව්වා මම ඕගොල්ලන්ට එකක් කියනවා. ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වුණා. උත්තර දෙන කෙනා බොයිසත් කෙනෙක් වෙනවා. ඒක ප්‍රශ්නේ අහනවා කියන්නේ මේ වටපිටාවේ ජීවන කියලා කියන්නේ ලොකුම ලොකු යෙදවමක්. මොකද කෙනෙක් ඒකත් ඉදිරියට කතා කරනවා කියන්නේ අපි කරන්නේ අපේ ආනන්දන්ට කියන විදිහට ඒක කල්පනා කරන්න ඕනේ. ඒ අහන දේ කියන තරක් එක ගලපලා අවශ්‍ය නම් විතරක් ගන්න. මම මේකෙදී මගේ තියෙන සුචේතන උපරිම ප්‍රයෝජන ගන්න. ප්‍රශ්නකරන්නේ උපරිම ප්‍රයෝජන ගන්න. මම දාන මාත් ගැලපු නිසා යාම නෙගටිව් එකක් නැත්නම් නෙගටිව් වෙනවා. මොකද යා කියන මගේ සමාජයේ ඇඳීම යහපත කරනවා. හිලියෝ පොඩි කාලේදී. මේ සමාජයේ ඇඳීම යහපතද කියලා කියනවා. මොකද මම උගල පෙන්නන්නේ භාවනා කරන විදිහට කියනවා. ආපහු අරමුණ ගන්න එකනේ මගේ වැඩි අනුකාරට ගන්නේ ගියේ කේ විතර අතර ඔය ඕනේ නැහැ. ඒත් අපි මෙතේ කරනවා හරි ඕකනේ. ඒක නවත්තන්න බෑ ඒක දවස් හිතේ. ඒක කියන්නේ හොඳයි වෙන්නේ. ඒක අන්තිමට වදා කමිටි කරගෙන දෙන්නවා. ඒක තමයි වචනේ අන්තිමට වදා මූල කරගන්න ගන්න. දැන් මේ සද්දයක් ඇවිල්ලා ඇතුළනේ හිත දුර ඇරියන්නේ. ඊට පස්සේ මෙයාට පුළුවන්කමක් තිබුණා පරීක්ෂා කරන්න. ඒ ආවේශනය ලඟට කරලා ඒක ගියායන නැති. තමයි නැවත හිත ගන්න පුළුවන්ද? අර කියන සමාධිය ඉන්නේ කායයට. අර හිත ගන්න පුළුවන්ද? ආනාපානෙට ඉච්චරයි තමයි කියලා දාන්නේ. කැඩෙන එක නම් අපිට කරන්නේ. කවුරු කරේ කියන්නේ. ඒ නිසා මේ කතා කරපු දාර්ශනික කිලින්ම රිලි ප්‍රශ්න තියෙන්නේ. මෙන්නදී ජීවිතාවේ දැනගැනීම පිළිබඳව මම මෙහෙ කරා. අපි හිතමු මේ ප්‍රශ්නේ මුලින් කියන්නේ හොඳ සාර්ථකක ඊනම් පාක්ක පිළිලා ඉවර වෙන මට මේක හැමදාම හිතපුණාම ඉතින් විශ්වාසයක් ආවා. ඒක එහෙමද? දැන් අන්නවල නිවරවල ගොලු සන්න පුළුවන්. විශ්වාස වශයෙන් මට ආයෙත් කරන්නේ. නමුත් හිතමුනේ විදිහට කෝපී කරනවා මේ කරන්නේ. කැස්සෙන් කැඩෙනවා මේක. කැඩෙනවා පස්සේ ආයෙ වැල්කරි බීලෙක් කරනකොට ගැලවිලක් තමයි පුස්ට් වෙන්නේ. ඒ නිසා ඉතින් ගියාට පස්සේ පළවෙනි කාට ආසන ලොකු ගෞරවයක් අදාහක් තියෙනවා. තේරුම් ගන්න මට මේ වගේ මට නම් මට්ටමකට සතිය වඩන්න සතිය මේ මට්ටමට අරන් නැතුව පාත් ගන්න පුළුවන්. එන්නේ ඉස්සර වෙනවා සතිය කැඩෙන්නේ නැත්නම් කඩන කරදරයක් නම් තේරෙන්නේ. කැඩෙනවා කඩන. කැඩුවට පස්සේ ආපෞෂරයක් සතියට ගන්න පුළුවන්කම තියෙන බවයි බුදුහාමුදුරන් පෙන්නන්නේ. සතියට ගොඩක් වෙලා හිටියට හොඳට ඒ සමාධිය තුළ කෙලස් දෙන්නේ නැහැ. කෙලෙස් කැපෙන්නේ කෙලෙස් ඇවිල්ල අයි දෙන්නේ. තරහා ගිහිල්ලා මට විඳින දොර ඇරලා මේ පරක් කියලා හොඳට හිතෙන් එකක් කියන ඊට පස්සේ තේරුම් ගන්නවා දැන් මොකද කිව්වේ පුතා බබායේ මුතු පරක් දොර ඇරියද දොර ඇරෙන්නවද මට යන්න පුළුවන් සතියේට මම ඒකවල එනවා මම ඊගාව සැරේ මේ දොරක් අදී පරක් කියන එකක් නැහැ ඉතින් මම බලාගෙන ඉන්නේ සතියේ ද්වේෂයෙන් ආරූඪ කරගන්න නැතුව සතුටු කරනවා. ඒ නිසා අද මේ පිළියනවනේ හිතේ ඊගෑනවනේ පීරියනවනේ හිතෙනවනේ මේ පච්ච ප්‍රසන්න භාවනා කරනද කෙනෙක් කියලා දුරකට ක්‍රමය එනවනේ. එයා තමයි අපිට කෙලෙසේ හරියට අඳුරලා දීලා ඊගා දවසේ මම කරන දෙයට පෙරහුරුව දෙන්නේ ඒ කෙනෙක් තමයි. එයා තමයි කර්මස්ථානකාරී. එයා තමයි දේව දූතයා. එයාට බැන්නොත් නැත්නම් මේක ඊම කරේ නතර වෙනවා. එනිසා මේ සමාධිය කැණීම යහපතක්. මොකද ඒ හරකට අනේ දවසේම කඩා ගන්න නැති වෙන්න බෑස්ති වෙනවා. ඒකත් ඒක. ඔය වගේම සමාධියත් ඒක. ඔය වගේම හිතා ගන්න බැරි කලාබරවලින් කරනවට අගා. ඒන්නේ දන්න කෙනෙක්. සමාධියට බාධා කරන්න පුළුවන් වෙන්නේ කිට්ටුවන්ත නෑයකට විතරයි. පිටකෙනෙකුට බෑ. සම්මාය ජායකී සෝ. ප්‍රේම කරපු කෙනෙක් අනාගත කරගන්න කරා. අපි මේක කර උදව් කරපු ඉන්නේ තමයි ඇවිල්ලා වෙලා දෙකෙනි වෙලම කපලා. හැබැයි ඒක හම් ප්‍රතිකාරව ගන්න මානසිකව බලාගෙන ඉන්න එනම ඕන කෙනෙක් මට පුළුවන් මේකේ එයා ඇවිල්ලා කාර්යවල කරන මම අර උඩ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක පරීක්ෂා වෙන්නේ සාකේනවා කාලේන කාලම් සමාධි නිමිත්තන් සසන පරිදක්වා කාලේන කාලම් පක්ඛා නිමිත්තන් කාලේන කාලම් උපඛාණය කරනවා. බුදුන් කියන වරින් වර ඔබ සමාධි කරලා කරගන්න. ඒක අරමුණක්. ඕ බලන්න කියනවා. ඉතින් නිින්ද කරනකොට මෙනෙහි කිරීමේ අන්තරේ දැනගන්න ඕනේ. වීර්යය ඇති කරලා ආයෙ මේ කන හැටි පල ගන්න නිින්ද දැනගන්න. වරින් වර හිත හිතෙනවා කිසිම කරදරයක් තමයි මෙහෙම කියනවා. හොඳයි. මම කෙලෙස් කැපෙන්නේ. ඒ ඒ කාලිනාති කියනවා. ඒක කෙලෙස්යක් එන්නත් අවදාස දැනගන්න මේ කෙලෙසි ආවට නික්ලේශි ඉන්නේ කොහොමද අනිදව. කෙලසක් නැතුව ඉන්නේ කොහොමද කියලා දැනගන්න සමාධිය කැඩෙන්නවා. කැඩිලා හිතා ගන්නකොට අනිදවස මේ කැඩේ. මම ඉවර කරන්නේ මේ කැඩෙන්නේ ඉතල අපේක්ෂා කරනවා. කැඩුනට කෙලෙසි නොකෙලෙසි ඉන්නේ. කෙලස ගන්න නැතුව ඉන්න, දෙලිපතේ වස්තුවක් මත ගෑවෙන්නේ නැතුව ඉන්න. ඒරුම් ගන්න බියාන ලොකු දරුවක් කරලා. පොයින්ට් එකේ ඒ කාරණාව ඉස්මතු කර ගන්නවා. ඒකට කර ආපු කරදරේ ආපු වාදකේ සාධකයක් කරනවා. මම දර්ශනයකට ලැස්තිලා යනවා. අනේ කියන්නේවත් නැහැ. මම භාවනා කරපුවා කංගවන්නේත් නැහැ. වань තමයි කරන්නේ. කඳුනකුත් නැහැ. එයාට අත්‍යවශ්‍ය දෙයකට ආවම මොකක්ද කෙරෙන්න ඕනේ මේ පොඩි කාරණේ කියන එක මට පොඩි උදව්වක් කරනවා මොකටද යන්නේ ඒක විතරයි. ආ ඔක්කොම කරලා දෙන්න මට පොඩි උදව්වක් කරන්න ඕනේ ගහේ දැන් උදව් කිව්වට පස්සේ යාත්‍රන මොකක්ද අනේ කියන්නේ අනේ කර්මකට යනවාද අපි යාළුවෝ සියලු දෙනාට වැදලා කියන කී උච්චරයි කර්මාකට යන්නේ ආපු මයි කෑල්ලක් හරි කරා ගන්න ඒක තමයි කර්මාකට යන්නේ එච්චරයි යාළුවෝ මේ නෑ දැනගෙන ඉන්නවා ඒක කියලා දෙන්නේ පිළිහැදින් යාපනය කරන්න පුළුවන් නේ ලද විවේකයට කඩන්න විතරයි. ඕකයි නෑදෑ කවුද දන්නේ මේ ඇයෝ නෑදෑ කවුද දන්නේ මේ ඇයෝ යාළුවෝ හිත මිත්‍රයෝ පිටගංගාරේ කවදාකවත් තේරුම් ගන්න. මුස්ලිම් මිනිස්සු කවදාවත් තේරුම් ගන්න. නෑ නෑ පිටිවිදේ දොස්තර කරන්නේ. දුන්නොත් අත්‍යන්ත කෙනෙක් කරනවා. ඉතින් ඒලස රජ කෙනෙක් හිටියම තාප දෙක තුන පන්දක් උඩ කිසිම කෙනෙක් අඳුර කරන්නේ නැති තන්නේ කර විවේකයෙන් ස්වභාවික පරිදි. ඉතින් මිනිස්සු කියනවා "අදිරු බොහොම ජයකට පාරයි." අදිරුන් කියනවා "ඔබ වහන්සේ ඔබතුමාගේ රටේ ඉන්න පුරවැසියන් කොහොම සතුටින් ජීවත් වෙන්නේ?" ඔබ වහන්සේගේ ආයතන ආයුබීට කැමැතිද? ඊළඟට හැබැයි ඉන්න කෙනෙක් ඉන්නවා කැලේ. ඔය මොන යක්කල බලතුමක් කරන්නේ? මොන ගන්න වේදනයක් කරන්නේ? අම්බුරන් කාලා ගහපු ඉතින් මිනිස්සු කියනවා බේරෙන්න බැරුව රජු උදාහරණ ගණන් ගත්තේ නැති නිසා. අපි බේරාරක් කරගෙන ගියා. කන්දුකට යනකොට ඒ මිනිස්සයා Taman ඉන්න ගස්තින ගිය දැරිලා අවුව තමයි. රජු බේරෙන්න ආවෝ. ඇහිලෙගොළු මම බොහොම සන්තෝෂයි. මගේ රජදාහේ. මම බොහෝ නිහතමානීව සුභායු පරිසරයක ගත කරන කෙනෙක්. මට කරන්න දෙයක් කියන්නේ ඕනේ අනුග්‍රහය දෙන්න. අර වංශයට කරුණාන ලෝකේ නැයි වෙන්න අවුලක් තියෙනවා. මේ නැයි වෙන්න ඒක තමයි රජ කෙනෙකුට කරන්න දෙන උදව්. මට මේ විවේකෙ දීලා යන්න. අපේ සියලු අඳුරන කෙනෙක් ඉල්ලන දේ නේතරයි විවේකේ නැති වෙන්නේ පිටසම් පහලකින් දෙයි. අන්‍යයන්කෙකින් නෙවෙයි. මේ ප්‍රේමකව කරන්නේ. එමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ ඉතින් අපි මේගොල්ල අල්ලබදාගෙන මේගොල්ලත් එක්ක ඇලිගලි වාදේ කරන ගමන් කිව්වොත් ඒවා මේ පුතියේ මට දීපන් වේ කියන්නේ මේ දුවේ මට දීපන් දෙකලාව අනේ පවුලට කතා කරන කෙනෙක් මුල ඉස්සමේ කියලා අසුචි මිරිකලා පතරම් වෙනවා අසුචි මිරිකලා මුතු වෙනවා මේ අසුචි කොලේ ඒක වෙලා තියෙන පරණ තමයි ඒකට කරන්නේ නැහැ හැබැයි ඒකත් වාදිත හදාගන්න ඒ තමයි මෙයා රට්ටු කරනවා. මට පුළුවන් දාර කැණිච්ච හිත කඩාවි. ආව වරදන්න ගන්න. ඒක බුදුහාමුදුරු කාදාකට උදව් කරන්නේ නැහැ. අර ඒක තමයි කරන්නේ. මේ මේ බාධාව සාධකයක් කරගන්න ගිය දවසේ මායя ඇවිල්ලා බාධා කරන්න ගියා. ඒක සාධකයක් කරගන්න පුළුවන්. එක දවසක් ඒ අම්බට්ටේ ගාවට බුදුනාචේ ධර්ම දේශනා කරා. මෙයාට පොයින්ට් එක තේරෙනවා. පිට යන්නේ මේ ප්‍රශ්නේ. අපව ගන්න බඩ පුළුවන්. මේ කියලා ඉවරලා මෙන්න අර ඕම සතුටේද මට උගහන්න දෙනවා ධාර්මික විදිය මම කවුරු කරදර කරා. මම ගන්න මම කිව්වේ ආයෙත් බුදුදානන් සිස්සට වෙන්නේ. කවිල කිව්වලු මට මේ උඹට වචනයක් ලැබුණා. මම මේ හදලා දෙන්න ආවේ. අම්මට උදේට වචන දෙකක් කතා කරන්නේ. ඒකල කිව්වම එහෙමනම් මොකද්ද මේ මොකද්ද ඉතිපාකයට පාඩම මොකද්ද කියන්නේ ඒකෙන් සත්‍යව ගොඩාගෙන අර ආපු මාර්ගය පස්සෙන් දෙන්නවා මාර්ගය කරදර කරන්නේ ආරම්භයේ තියෙනවා මේ අමතකතාව කියලා ලස්සන විතර සාධන කියනවා මේ කෙනෙක් භාවනා කරගෙන උදේට පිළිවතාවට පස්සේ දාසක වෙන කතා කරලා කියනවා ඔයාලා කරන දේ හරියි ඒක උදාහරණයක් නෙවෙයි ජීව ධර්මයේ මයිලක තියෙන්නේ මම බුදුන් දැකලා ඔබ කවුද මම මේ මර පස්සේ අර කියන ඉන්දු බල කරන මට බැලු පුදුරු පොඩක් පෙන්නන ඉතින් මාර්යා කරපොදී විභූෂණ සහිත බුදුරූපය අපාවාද හදාව වීවාගෙන ඒක නිවන් දකින්නකොට මාර්යා පතයි මාර්යා ආව ඉතින් වැඩි කරන්නේ නිසා අපි ළඟට කොන දියාවක් චක්‍රීකරණය කරා නැවත ආයෝජනය කරන්නේ අන්නර යහ කම්පනාව යහපත් සංකල්පාරා සම්මා සංකප්පාරා කිසිම දෙයකට බාධා කරන්න බෑ ආපහු ඉන්න ගමන ගැන විතර කියනවා ඒ ජීවන ගැන විතර කරන එක නම් නාස් අසරණ අනාගත ඒක කමකන් සුද්ධ කරනවා කියන්නේ අපි වැඩිම කොළ අරගෙන වෙච්ච දේවල් විතර කරගන්න ආපහු ගන්න පාර විස්තර කරන්නේ ඒක නෑ ඒකට කියන්නේ සතුප්පාද අනේ විදිහට ආවේ පිටුවා ඒක උග්‍ර මට්ටමේ නෙවෙයි. මම දැන් කියනවා. ඊට පස්සේ ඕනේ ගැඹුරකට යනවා. ඒ නිසා බාධක නෙමෙයි අන්තරයි. උරගලක් වෙනවා. උරගල බලන්නේ මේ මයන කියන සතිය ඇත්තම බම්බරෙක් කරගෙන වැල්ලෙක් කරගෙන බම්බරයක්. බාධා තීටි ජය ගන්න මොනවාකට කියලා දැනගන්න. අපේ හතුර තමයි කියලා. ඒගොල්ලෝ කොටනවා. අපි නම් මොනවාට අවසන් දුන්නා නම් සකස් කරන්න බෑ. ඒකට මම මේක කරන්නේ. සකච්ඡාවක් කියන භාවනා කෙරෙහි ඕන දෙයක් පිටස් කරලා දෙවර තමයි ඔයිට ගන්නවා කියලාත් මානයකට අහු වෙන්නේ නැහැ කියලා. ඒක ආනන්ද මහත්තයාගේ දීපේක්ෂණාට ඉතරි දේවන අනානුවන්තය වෙන්නේ මම ඒක සමාවීදනවා. හැබැයි ආනන්ද මහත්තයා වගේ ඉන්නේ කෙනෙක් මම කරලා මම කී වැඩක් කරනවා. ඉතින් ඒකෙකට කිව්වද ඔක්කොම පත්ත ගන්නවා පැකිලෙනවා ඒකෙකට නෑ මේ කියන ඉදිරියට ගතිය. මම හොක් කළා විවෘත වෙනවා ගහනවා ඒකයි මම දැන් මම කියන්නේ. මම දානිතා මම අතට උන්දා. හොඳ ඉන්න නැහැටි. දෙයනේ අර ඉතිරිපත් වෙලා නරකයක් පාරක්. ඒසයි ඒක නාම ප්‍රශ්න කියන්නේ ඒ සමාධිය ගැනීම ඉදිරි පෙර දක්මක් කරගන්න. මට කරන්නේ ඒකයි කවුරු කරදර කරන්නේ. මට අර හිත පටන් ගන්න තැන මම දැන් තියෙනවා. ඊපස්සේ ආනාපානෙට ඊපස්සේ ආනාපානෙ ගෙවන් කරලා විවේකයේ ඒක ඔක්කොම විරුද්ධයි ද්වේෂය කරගත්තේ නැහැ. නැත්නම් ද්වේෂය කරගත්තේ නැතිනම් පිළියම් කටයුතු කරනවා. ඒක කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒක කිසි කෙනෙකුට කියලා දෙන්නේ නැහැ. සාමාන්‍ය බුද්ධිය කියන එක උදේනසික පතරක් ගැන විතරයි. ඒකට සමාලම් කරන එක විතරයි. ඒකට ඒක වාසය කරන එක විතරයි. ඒ සත්‍යයෙන් අපිට දෙන්නේ අපේ හැකියාවන් අනුසවයෙන් විතරයි. නෑ වෙන ප්‍රශ්නයක් නැහැ මම ඉතින් අපි හරියට ඒක තමයි සම්මා සම්බුද්ධානන්තේ අපි ගැන දෙන අවස්ථාවන් විදිහට අනුසුත්ති කියන හැම දෙයක්ම දේශනාවේ අසුහාදාක ධර්මයෙන් පාටියනවා ඒ නිසා දවසේ ධර්මයට ලැබෙන කරගන්න පස්සේ කිව්වොත් කිසිම ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්න ඇති කරගන්න ඕනෙත් නෑ. අරුණා නැහැ වුණා වගේ ඉඳලා අපි සතිය පිළිතුරගෙන ඉක්වාන ප්‍රශ්න ගාක් මාඩු. ඒ ප්‍රශ්න ඇති වෙන්නේම නැහැ. සතිය පිළිතුරේ නැතිනම් ඒක පාටම අපි කිපිනවා නම් එතෙන්දී අපිට මුකුත් කරගෙන යන්න බෑ. ඒ නිසා සතියම තමයි මේක ගෙනියන්න තියෙන්නේ. දෙන්නක කොච්චර ගොඩාක් තඩේ වුණත් සතියෙන් හිටියානම් එන එන එන දුක ඔක්කොම සතියෙන් හිටපුවාම ඒ හැගේ හිතරේ කරන්නේ නැතුව අපේ වැඩේ කරගෙන අපි සුබානික සතිය ඒකත් මේ ෆෝන් කරේ වාස්සකක් අඩු ගන්න දුන්නා. ඒ කෙවුරුවත් ඒක මැරෙනකම් නිවන් දක්නකම් නයික සතිය. සතිය පිටු මනුෂ්‍යයාට මොන જાතික ලොන්දට අමතක කරවන්න. ඒක හිතෙන් මකන්න බෑ. ඒක අපිට කියනවා සතිය කොහොම මේක වේ හබ්බත් කරනවා. මාන්‍ය අමාරු හරි කරන සතිය පිටු ගන්න. ඒක සීල යහපතින් ඉස්සෙල්ලා. කරදර දෙහිත් උදව් කරනවා. හැබැයි ඒක නම කියලා කතා කරනවා. කරදර පිටු කරදර කරන කතා කරනවා. සතිය නම් කියලා කතා කරනවා. මේ ඇවිල්ලා කම්පියුටර් හොඳයි. මම මොකක් ඥානද? දැන් මේ ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතන අපි වෙන සුබෝතරම් විදිහේ ඥාන විදාන තුනක් අපේ ඥාන විනාශ කරනවා. උදේය ආමනා සේනාසයි වෙනාත්මු ස්වාමීන් වහන්සේ දවසේ බොහෝ කලයන් මිත්‍රත්වයෙන් මහවත්ව කරුණා කරුණාවකින් බොහෝ සාසනය කටයුතු දෙද්දී අපේ ආසානයේදී හැමිලා ඒ අපි දෙවි මහත්තු කරුණාවෙන් ඒ සංසාර දුකින් මිදෙන ආර්ය මාර්ගය දේශනා කළා ඉතින් අපේ ස්වාමීන් වහන්සේගෙන් දැන් තියෙන ලොකුම ගෞරවය ලොකුම පූජාව තමයි ස්වාමීන් වහන්සේ දවස් පුරා මතක් කළේ අප්‍රමාද වෙන්නේ. ඉතින් අපිට ඒ අප්‍රමාද වීම නැත්නම් අපිට ඒ සතිය පිළිගැනීමට අප්‍රමාද වීම තමයි උන්වහන්සේ කරන්නේ ලොකුම ගෞරවය. ඉතින් වගේම අපි අත් නමෝදා කරමු. අද දවස් පුරා ස්වාමීන් වහන්සේ මොහොම සමාධි වෙලා මොහො මේ දේශනායට ස්නායු පැමිණා ඒ වගේම වෙලා අපිට මේ දේශනා කරලා උන්වහන්සේ දෙකම මේ සියලු කුසල රාමාවණේ ස්වාමීන් වහන්සේට මේ ලෞකික බුදු සසුන තුළදීම මේ ජීවිතයේ තුළදීම ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ කුසලයේ හේතු වාසනා වේවා ඒ වගේම ස්වාමීන් වහන්සේ මේක සම්මා සම්බුද්ධ ශාසනයෙන් විශාල සේවාවක් සිදු කරනවා අප්‍රමාණ විසමාන්ති වෙලා ඉතින් ස්වාමීන් වහන්සේ දෙකෙන් ශාසනික කටයුතු තවත් සාර්ථකව කරගෙන යන්නේ මේ සාරායසරක් සිල් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම දවසේ මෙලා පිළිසෙට යෝග භාවනා යෝගී පිළිසර දහවල් දාන කටයුතු අපේ හඳුන්නේ අතසිරි මහත්මයා ඇතුළු ඒ සින්න සමාජයේ දායක පිළිසුන් විසින් මේ අවදානමත් ඒ කුසලයේ ආවහවලේ මේ ගෞතම මුස්සසන තුළදී ඉන්ද්‍රාර්ථ සත්‍ය අවබෝධ කරගන්න මේ ජීවිතය තුළදී ධර්ම අවබෝධය කරගන්න මේ කුසලයේ හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඒ මේ හරියට සංග්‍රහණය කරනද කාර්යයේ සංග්‍රහයක මන්නේ පින්වතුන්ට මේ සියලු කුසල චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියලා කරමු. සීමා මේ අස්සගත සියලු කුසලේ දෙවියන්ට ඥාතියින්ට අනුමෝදන් කරමු ගාථා කියන්නේ ආකාශත්තා සුභමත්තා දේවානාගා พิสาสเจนะกันทุสาสัมพุทธศาสนาอาภาสัญญาจุมัตตาเดวานาคาหิติกาปุญญันตานโนดิวาเจนะกันทุสาสัมพุทธเดสนาอาภาสัญ ඉක්මනින් සාසාරික දුක් නිවාරණයට මේ කුසලයන් උපකාර වේවා කියන ආසන යාවෙන් සිතපත් කරගෙන විනෝදන් කරමු. යම්නි යාති නම් හෝතු සුඛාවං ඥාතයෝ යම්නි යාති නම් හෝතු සුඛාවං ඥාතයෝ යම්නි යාති නම් හෝතු සුඛාවං ඥාතයෝ ඒ වගේම රැස්සලා සියලු කුසල නාමවලේ අපිට ඒ තුන් සංසාර අතුරාට සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් මිදෙන තාක්කල් උතුම් කල්යාණ මුත්‍රාන් වහන්සේලා සුත්‍රාන්නේ උන්වහන්සේලාගේ සේවය රැකවන්නේ සේවය රැකවන්නේ වාසය කරන්න මේ කුසල් හේතු වේවා කියන අදහසින් ප්‍රාර්ථනා කරා කියමු ඉන්ද්‍රාපුත්තපන්නේන ආමේවාද සමාදමෝ සතං සමාදමෝ දුක්ඛාවනිපාතපත්ත්‍ය ඉන්ද්‍රාපුත්තපන්නේන ආමේවාද සමාදමෝ සතං සමාදමෝ දුක්ඛාවනිපාතපත්ත්‍ය ඉන්ද්‍රාපුත්තපන්නේන ආමේවාද සමාදමෝ සකං සමාගමෝ හෝතු ආරිමාය පත්‍ය සාදු අද දවස පුරාම කල්‍යාණ මිත්‍රත්වයෙන් එකතුලා අපි හැම දෙනාම මේ රැස් කරගත් සියලු කුසලයන් ඥාන මහවලෙන් අපි ආරක්ෂා කරන සීලය අවිසීලය බවට පත් කරගෙන වඩන සමාධිය සමාධිය බවට පත් කරගෙන විවසන ප්‍රඥාව විදර්ශනා නුවණ අභිප්‍රඥාවක් බවට පත් වෙන හැමින් වෙලාටම මේ ලෞකික බුදු ශාසනය තුළදීම මේ ජීවිතය තුළදීම ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෝපී විරහස් වීමට මේ කුසලයන් ආරණිතා කුසලයන් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව. කවදාකවත් සංසීමක් වේවා කියලා සිනි මහා සංඝරත්නයේ චිත්‍රාකාරී දේශනා කරනවා. කියන්න කියන්න. අංගාරසිසනිජාදාපසායෝ දතානුරම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සද්ද සම්පatti නේරච අතෝ නිපාන සම්පatti ඉයාදේ සමිච්ඡතු Thank you.